සුබුදෑසනක් සියලු දෙනාටම ඉතින් අපි ටික මොහොතක් උන්වහන්සේව නමස්කාර කරන්න යනවා ඔබ නිවසේ ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අපි උන්වහන්සේව නමස්කාර කරමු මේ උදෑසන. හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේට අපි මුළු නමස්කාරය ස්වාමිනී මුළු ගෞරවය අද දිනේ දෙනවා. අන්ද ඔබ වහන්සේව මැදේ සිටින්නා වූ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමී මානුවල් දෙවිඳුන් අප කිසි දිනක ස්වාමිනියත් නොහරින්නා වූ ස්වාමීන් වහන්සේ Sativēvā స్థుతివేవ నమస్కారవేవ స్వామిని Sasya Ansemadeta Vadam උපතින් පුරවා ආදරෙන් කැදවා ජීවනයි මග පෙන්දුවා මළඟ නිතර සිටිනා මහද සනසවනා එම්මානුවෙල් ඔබ පුරවා ආදරෙන් කැඳවා ජීවනයේ මඟ පෙන්නවා මාලක නිතර සිටිනා මහද සනසවනා එම්මානුවෙල් ඔබ වේ යුතුම

පැටවා එම්මානුවෙල් ලොමවේ උතුම් කුරුසියක ජීවිත දුන්නා මරණද පරදා මහිමයෙන් නොසවාගත්තා දකුණු පසර වැඩ සිටිනා ගැලල් බැටලු බැටවා එම්මානුරල් ඔබලේතුම් මගේ දිවිය යහපතින් පුරවා ආදරෙන් කැඳවා ජීවනය මක පෙන්ගුවා මාළඟ නිතර සිටිනා සනසවනා වෙම්මානු ස්වාමී ස්තුතිවේවා මහිමය වේවා වහන්සේ යුතු මුණාමට ස්වාමීන් අපවත් නොහරින්නා වූ එකම ස්වාමීන් වහන්සේ වහන්සේ පමණයි ස්වාමීනි ස්වාමීනි කුරුසීක ජීවිතයේදී ස්වාමීනි අද දිනේ ස්වාමීනි අපට ගැලවීම දුන්න එකම ස්වාමීන් වහන්සේ වහන්සේ පමණයි ස්වාමීනි ස්තුති වේවා ස්වාමිනි අපට ස්වාමී අසීමිත ලෙස ප්‍රේම කරන්නා වූ එකම පියාණන් වහන්සේ වහන්සේ පමණයි සූති ස්වාමිනය වහන්ස අද දිනේ එම්මානුවල් ස්වාමීන් අප අත්න හරින්නාව එකම දෙවියන් වහන්ස නිසා සුතිවේ සුතිවේවා ස්වාමිනී මහිමය වේවා පියද දිනය ඔබහන්සේ වනමදිනවා ස්වාමිනී මන්ද වෙන කිසි නාමයක් නෑ ඒ ඔබහන්සගේ නාමය පමණ ස්වාමිනි අපි නමස්කාර කරන්නේ මන්ද වහන්සගේ ආත්මය අපෝ නිදහස් කරනවා ස්වාමිනි වහන්සගේ ආත්මය ස්වාමිනි අපට මිදීම ගෙන දෙනවා ස්වාමිනි ස්තුතිවේවා ස්තුතිවේවා නමස්කාරවේවා ස්වාමිනි හලලූයා ඔබුවන් නාමයක් නෑ ඔබුවන් කිසිම කෙනෙක් නෑ ස්වාමිනි Atmayım astırlık kırayım Ulu atmayım anida askırayım Namı dine kalbi Namı ස්වාමී නමස්කාරය තුළ වහන්සේ සිටින්නාව එකම පියාණන් වහන්ස ස්වාමිනි අපෝ නිදහස් කරන්න හලදූය ස්තුති වේවා ස්වාමිනි මහිමයෙන් පිරිකම ස්වාමී වහන්සම් වහන්සේ සුතිවේවා ස්වාමිනි සුතිවේවා ස්වාමිනි අපිව ගායනා කරන්න එකම නාමය වහන්සේගේ නාමයයි ස්වාමිනිී මන්ද ස්වාමිනි අපි විශ්වාස කරනවා වහන්සේ ජීවමානව ස්වාමිනි අප මධ්‍යයේ සිටින්නාව ස්වාමීන් වහන්සේ ස්වාමිනි දිනෙන් දින ස්වාමිනි අප රැගෙන යන්නාව එකම ස්වාමීන් වහන්සේ ස්වාමිනි එකම නමයි ස්වාමිනි අපි නමස්කාර කරන්නේ එකම නාමයයි ස්වාමිනි අපි ඔසවන්නේ ඒ ඔබගේ උතුම් නාමය පමණයි මන්ද ස්වාමිනි ගෞරවය මහිමය ලබන්ට සුදුසු ස්වාමිනි ඒකම නාමයයි ස්වාමිනි ස්තුති වේවා නමස්කාර වේවා ස්වාමී උතුම් මුණාමට මහිමය වේවා ප්‍රශංසා මැද වැඩ සිටිනා

the one ස්වාමිනය ඔබහන්සිට ස්වාමිනී විශේෂයෙන් ස්වාමිනය අපි වචනය භාර කරනවා. අද දිනේ ස්වාමිනය ඔබහන්සේ තුළින් අපට කතා කළ මැනව. ස්වාමිනයේ වගේම ස්වාමිනය අපි වෙනස් තැන්වල හිටියත් ස්වාමිනය ඔබහන්සේ ස්වාමිනය අපමත්දයේ සිටිනවා. ස්වාමිනය අපිය විශ්වාස කරනවා. ස්වාමිනි සෑම දිනකම ස්වාමිනය ඔබහන්සේ දෙස බලා ස්වාමිනි අපට ගමන් කරන්න. උබහන්සේ තුළ ස්වාමින අපට තියෙන්නාව බලාපොරොත්තු අලුත් කරගන්න උබහන්ස අපට උපකාර කළ වැනම ස්වාමිනි දිනෙන් දින උබහන්ස අපට කතා කරන්න උබහන්සගේ වචනයෙන් ස්වාමිනි අපට මඟ පෙන්වන්න මේ සියල් දෙල්ලන්නේ යේසුස් කිස්සුස් වහන්සේගේ උතුම් වනගිනාමේ ආමේ හොඳයි මේ ප්‍රීතිමත් දවස්සේ අපි ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේගේ ශුද්ධ වූ ලියවිල්ල උන්වහන්සේගේ වචනයට සවන් දෙන්නත් අපට දී ඇති අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන් විබලාපොරොත්තුවක් තියෙන සෙනගක් අපේ ජීවිතයේ මොන තත්ත්වයකට අපි මුහුණ දුන්නත් ස්වාමින් වහන්සේගේ හස්තය උන්වහන්සගේ මඟ පෙන්වීම උපකාරය සහ උන්වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් අප සමග තිබෙනවා. වගේම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව තියෙනවා. උන්වහන්සේ අපව බලාගන්න දෙවියන් වහන්සේ අපව මැව්ව දෙවියන් වහන්සේ වහන්සේ අපේ අයිතිකරුවා නම් ඉතින් මේ දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය පුංචි සිතුවිල්ලකට යන අතර කාරණාවල් තුනක් ඔබත් සමග මම කැමති මේ දවස්සේ බෙදා ගන්න විශේෂයෙන් මේ කාරණාවල් තුන ඔබේ මේ සතිය තුළ ඔබේ අවධානයට යොමු කරන අතර මම ඉල්ලා සිටිනෝ ඔබ ඔබගේ ජීවිතයේ නිවසේ ගත කරන සෑම දවසක මොහොතක කාලයක ඔබ මේ කාරණාවල් මේ ජීවිතයේ අත්දකින්නත් ඒ තුළ ජීවත් වෙන්නත් පවතින්නත් උත්සාහ කරන්න පෙරලගමු බයිබල්වල විශේෂයෙන් කොළොස්සි පොතේ හතරවෙනි පරිච්ඡේද දෙවැනි පදේ සිට හයවෙනි පදය දක්වා කොළොස්සි පොතේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවැනි පදේ සිට හයවෙනි පදය දක්වා පවුල්තුමා කොලොස්සි සභාවට ලියන්නා වූ මේ ලියුම් පත්‍රයේ දෙවියන් වහන්සේ අද දවසේ අපට කාරණාවල් තුනක් ගැන කතා කරනවා. විශේෂයෙන්ම මුලින්ම ඒ කොටස කියවන්න යනවා. කොළොස්සෙ පොතේ හතරවෙනි පරිච්ඡේද දෙවෙනි පදයේ සිට හයවෙනි පදය දක්වා අවදිව ස්තුතිවන්තකමෙන් යුක්තව නොකඩවා යාඥාවේ යෙදී සිටින්න. ඒ සමගම ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අභිරහස් ප්‍රකාශ කරන පිණිස දහම් පණිවිඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇරදෙන ලෙස යාඥා කරන්න. මා දැන් හිරබාරයේ සිටින්නේ ඒ සඳහාමය. හැකි පමණ පැහැදිලි ලෙස එය ප්‍රකාශ කිරීමට මට වරම් ලැබෙනසේ යාඥා කරන්න. ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. රස මුසු සිත් පිනවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැයි දැනගන්න. පවුතුමා මෙලියන ලිව්පත්‍රයේ කාරණා තුනක් කතා කරනවා. ඔබ බලන්න මං කැමති කාරණා තුනකට අවධානය යොමු කරන්න. සමහර විට ඊට වඩා දේවල් ඔබ මේ වචනය පියවනකොට අධ්‍යයනය කරනකොට දෙවියන් වහන්සේ ඔබට කතා කරයි. බලන්න පළවෙනි දැන් දෙවනි පදේ කියනවා ස්තුතිවන්ත වෙන්න. අවදිව ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම දෙවනි කාරණය කියනෝ නොකඩවා යාඥා කරන්න. නොකඩවා යාඥා කරන්න. තුන්වෙනි කාරණේ මේ ස්ථානයේ ප්‍රකාශ කරනෝ බලන්න. සිහි නුවණින් බුද්ධිමත්ව ක්‍රියා කරන්න. බුද්ධිමත්ව ක්‍රියා කරන්න. ස්තුතිවන්ත වෙන්න. නොකඩබා යාඥා කරන්න එවගේම සිහිනුවනින් බුද්ධිමත්ව ක්‍රියා කරන්න. මේ වකවානුව තුළ ම විශ්වාස කරනෝ ඉතා වැදගත් දෙයක් අපිට බොහෝ කාලයක් තියනවා. අවුල් හැටියට පුද්ජලිකව අපේ රැකී රක්ෂාවලින් බැහැර වෙලා අපි නිවෙස්වල ගත කරන කාලය වැඩි වෙලා තියෙනවා මේ කාලවකවානුව තුළ දෙවියන් වහන්සේ වචනය අධ්‍යයනය කරන්න සොයන්න මෙනෙහි කරන්න එක පවත්වන්න අපේ ජීවිත විමසා බලන්න ස්වාමීන් වහන්සෙත් එක් අපේ තිබෙන්න වූ සම්බන්ධතාවය වර්ධනය කරගන්න විශ්වාස කරනෝ මේ කාලය ඉතාමත් උපරිම ප්‍රයෝජන ගන්න දෙවියන් වහන්සපට උපකාර කරයි කියලා. පවුතුමා මෙලියුම් පත්‍රේ ලියන වෙලාවේ හතරවෙනි පරිච්චිද කියනෝ මම මේ වෙලාවේ සිරභාරයේ ඉන්නේ. මොකද සුභාරංචිය නිසා. පළවෙනි කාරණයට අපි අවධානය යොමු කරමු. පළවෙනි කාරණේ කියන ස්තුතිවන්ත වෙන්න. ස්තුතිවන්ත වෙන්න. ඔබ ජීවිතේ හැරිලා බලන්න මම කැමති ස්තුතිවන්ත වීම කාරණා දෙක තුනකින් ඔබට කියන්න. පළවෙනි දේ ඔබ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. උන්වහන්සේ පුදුමාකාර ලෙසත් අලංකාර ලෙසත් ස්වාමින් වහන්සේ ඔබව හදලා මවලා නිර්මාණය කළා තියෙන නිසා මහිල්ලනෝබෙන් ගීතාවලිය අටවැනි පරිච්ඡේදය ඔබ නිවසින්න වෙලාවක කියවන්න. විශේෂයෙන් මේ දේශනා අවසානය ගීතාවලිය අට කියවන්න බලන්න දෙවනි පදේ ඉඳලා අවසානය දක්වා කතා කරනකොට ඒ කතෘවරයා කියනෝ දෙවියන් වහන්සේ පුදුම ලෙසත් අලංකාර ලෙසත් ඊටමත් අනර්ග ලෙසත් මිනිසයා මැව්වා මිනිසයා හැදුවා නිර්මාණය කළා ඒක උන්වහන්සේට පමණක් දෙවෙනි තැනට උන්වහන්සේ උන්වහන්සේගේ අභිමුකේ ජීවත් වෙන්න පුළුවන් සම්බන්ධතාවයක් ඇතුව මිනිස්සයා හැදුවා හදලා එතන කියනෝ සියලු ආධිපත්‍යයක් බලයත් ඔහුට දුන්නා ඒ වගේම කියනෝ මැවිල්ලේ පාලනය කරන්න සතුන් එවගේම අනිකුත් සියලු දේවල් මනුෂ්‍යයගේ යහපත වෙනුවෙන් මවලා ඒ සියලු දේ පාලනය කරන්න දෙවන් වහන්සට ස්තුතිවන්ත වෙන්න ඕන අද ස්වභාව ධර්මය කියලා අපි කතා කරන දේ උන්වහන්සගේ මැවිල්ල ඒ මැව්වයයි මනුෂ්‍යයගේ අපේ යහපතට අපේ අනාගතය ජීවත් වෙන්න අපිට අවශ්‍ය වාතාශ්‍රය වාතාවරණය හදන්න දෙවියන් වහන්සට අපි ස්තුතිවන්ත වෙන්න ඕන අලංකාර ලෙසත් පුදුම ලෙසත් අපම මවල තියෙනවා විදිමිනියට ස්තුතිවන්ත වෙන්න උන්වහන්සේ මෙච්චර දුර අපිව ගෙනල්ලා තියෙනවා. ඉතාමත් අනර්ග ලෙස අපිව ගෙනල්ලා තියෙනවා. බලන්න ඔබේ අතීතය මෙනෙහි කළා. මේ කාල පරිච්ඡේදය මෙනෙහි කළා බලන්න දෙවියන් වහන්සේ මොනතරම් දේවල් ඔබේ ජීවිතේ කළා තියෙනවද? මොනතරම් හැලහැප්පීම්, බාධාවල්, අමාරුකම්, සිත් වේදනා, ප්‍රශ්න, කරදර, ප්‍රීතිමත් අවස්ථා ජයග්‍රාහී අවස්ථා දෙවියන් වහන්සේ ඔබව ගෙනාපු ආකාරය දෙවියන් වහන්සේ ඔබට සැපයූ ආකාරය දෙවියන් වහන්සේ ඔබව සුව කරපු ආකාරය දෙවියන් වහන්සේ ඔබව අන්ධකාරයේ පාපේ ඉඳලා ඔබව යේසුස් වහන්සේ වචනය කියනවා මට අයිති මම මිලදී ගත්තා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න කොච්චර දේවල් තියෙනවද අපි අපේ ජීවිතය බැලුවොත් පාපේ අන්ධකාරයේ පාපේ වහල්ලු හැටියට ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ ඒ වහල්භාවයෙන් අපව නිදහස් කරලා ස්වාමින් වහන්සේගේ දරුකම අපිට දීලා අද දවසේ අපි ප්‍රීතියෙන් ජයග්‍රාහීව බය නැතුව කියන්නේ අපි යේසුස් වහන්සේගේ දරුවෙක් කියලා උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා මේ පොළොවට එවලා උන්වහන්සේ මරණයටපත් වෙලා නැවත තුන් දවසකින් නැගිටලා උන්වහන්සේ අපව මිලදී ගත්තා සුද්ධ වූ රුධිරය වගුරවලා. ඉතින් අපි ස්තුතිවන්ත වෙන්න තියෙනවා. එක ඉතාමත් වැදගත් අපි බොහෝ වෙලාවට අමතක කරන දෙයක් ස්තුතිබන්ත වෙන එක ස්වාමිනි ස්තුති මේ කාලය තුළ අපි අපි ගීතිකාවලින් ගායනා කරන්න උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න අපේ ජීවිත ගමනේ උන්වහන්සේ කලාව දේවල් උන්වහන්සේ සියලු දේ මවල ලස්සනට මේ හැම්මත් දෙයක් ගැනම දෙවියන් වහන්සේට ස්තුති කරන්න මන්ද උන්වහන්සේ සර්ව බලධාරී උතුම් මහිමාන්විත දෙවියන් වහන්සේ නිසා දෙවනි කාරණය කිව්වා නොකඩවා යාඥා කරන්න. අපි දකිනෝ මේ පාවුල්තුමා මේක ලියන වෙලාවෙදී ඉතා පැහැදිලිව කියනෝ නොකඩවා යාඥා කරන්න. ඔහු මොනා ගැනද යාඥා කරන්න කියන්න. ඔහුම කියනෝ මොනවා ගැනද යාඥා කළ යුත්තේ. ඔබ දෙවැනි පදේ ඉඳලා හයවැනි පදයට පද හතරයි ඉතා කෙටි පණිවිඩයක්. ඒ එතන කියනවා මොනවා ගැනද යාඥා කරන්න ඕන. පාවුල්තුමා කියනවා. ඔහු පළවෙනියෙන් කියනවා මම කතා කළ යුතුව තිබෙන ආකාරය මම කොහොමද කතා කරන්න ඕන. පාවුල්තුමා දේවදාසෙක් දේවසේවකෙක් දෙවත් සභාවල් වලට ලියුම් පත්‍ර ලිව්ව සභාවන් වලට ගියා අලුත් සභාවන් පටන් ගත්තා. ඔහුගේ ඔහු විශේෂයෙන් අපොස්තුලුවරයෙක් හැටියට අනර්ග සේවයක් කරා උදවියන් වහන්සේ පාවිච්චි කළ දාසෙක්. අපි දකිනෝ දෙවියන් වහන්සේගේ වචනය කියනෝ ඔහු කතා කළ යුතු ආකාරය අද අපි ඉතා වැදගත් දෙයක්. අපි කොහොමද කතා කරන්න ඕන අපි කොහොමද ජීවත් වෙන්න ඕන අපි කොහොමද අනාගතයට මුහුණ දෙන්න ඕන අපි කොහොමද අනාගතයේ ජයගන්න ඕන අපි කොහොමද ප්‍රශ්න කරදර එනකොට ඒවයිදී දෙවියන් වහන්සගේ වචනයත් එක්ක අපේ ජීවිතයේ ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕන අපි කොහොමද අපේ දරුවන්ගේ දේවල් වලදි අපි කළ යුතු දේවල් ගැන අනාගතය ගැන ස්වාමීන් වහන්සට අපි යාඥාකරන පවුතුමා කියනෝ මම කතා කළ යුතු ආකාරය ගැන ඔබලු යාඥා කරන්න උදේශකයෙක් වචනය කතා කරන්න කෙනෙක් උසුභාරංචිය කතා කරන්න කෙනෙක් අලු ප්‍රදේශවලට ගිල්ලා ඒසුස් වහන්සේ ගැන කතා කරන්න කෙනෙක් ඉති ඒක නිසා උට ඒක අවශ්‍ය වනා දෙවනියට ඔකිව්වා ක්‍රිසුස් වහන්සගේ රහස් එලිදරව් වෙන්න යාඥා කරන්න ඔහු එතන කියන ක්‍රිසුස් වහන්සගේ රහස් දෙව් වචනය බොහෝ සත්‍යතාවයන් තියෙනවා අද ක්‍රිසුස් වහන්සේ කිව්වා වූ දේවල් ක්‍රිසුස් වහන්සේ අපිට නියම කලා උදේවල් ක්‍රිසුස් වහන්සේගේ වචනය තියෙන සත්‍යතාවයන් නියමයන් අනපනත් ඒවා අපිට රක්ෂා කරන්න සමහර දේවල් අපේ මනුෂ්‍ය බුද්ධියෙන් අපිට තේරෙන්නේ ශුද්ධාත්මෙන් වහන්සේට එලිදරව් වෙන්න ඕන ශුද්ධාත්මෙන් වහන්සේට කතා කරන්න ඕන යේසුස් වහන්සේ හොඳ උදාහරණේ කුරුස පූජාව ගැන නිරන්තරයෙන් කතා කරා හැබැයි ගෝලයන්ට ඒක ගැන තේරුණේ නැහැ ඔවුන්ට ඒක ගැන වැටහීමක් තිබුණේ නැහැ සමහර දේවල් යෙසුස් වහන්සේ කියපු අදටත් අපිට තේරුම් ගන්න අමාරුයි මොකද උන්වහන්සේ විශ්වය මැවුම් කරවාන උන්වහන්සේ බොහෝ අතීතය දන්න වර්තමානය දන්න අනාගතය දන්න දෙවියන් වහන්සේ ඒ අපේ මනුෂ්‍ය බුද්ධියෙන් අපට තේරුම් ගන්න බෑ ක්‍රිසුස් වහන්සගේ වචනයේ පුදුම රහස් තියනවා වචනය සමග ජීවත් වෙන අයට ශුද්ධාත්මන් වහන්සේ එලිදරව් කරනදී පාවුතුමා කියනවා ක්‍රිසුස් වහන්සගේ රහස් එලිදරව් වෙන්න අපිට දෙවියන් වහන්සේ කතා කරන්න ඕන. අපි දන්න සිහින දර්ශන එළිදරව්වීම් වචනයේ සත්‍යතාවයෙන් දෙවියන් වහන්සේ කතා කරනවා. හැබැයි දෙව් වචනය මෙතන කියනවා. ඉතා පැහැදිලි දෙවියන් වහන්සේගේ ලියවිල්ල කියනවා. ක්‍රිස්තුස් වහන්සේගේ රහස් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන අපිට කතා කරන්න ඕන. ඒ වගේම කියනවා වචනයට දොරක් විවෘත කරන්න කතා යාඥා කරන්න. වචනයේ දොරක් පවුල්තුමා හැම වෙලාවෙම කොයි තැනකටද සුභාරංචිය ගෙලියන්න ඕන කියලා පිපාසයක් උද්‍යෝගයක් ජුවලිතකමක් තිබුණු මනුෂ්‍යය. ඕ කියනෝ මම කොයි තැනටද යන්න ඕන කොතෙන්ටද ඉහිල්ල කතා කරන්න ඕන වච්චනයට සුභාරංචිය දොරක් විවෘත වෙන්න වච්චනය ප්‍රකාශ කරන්න යෙසුස් වහන්ස ගැන කතා කරන්න දොරක් විවෘත වෙන්න අද ඔබ යාඥා කරන්න අසල්වාසින්ට නෑදෑයන්ට ඔබේ යාළුමිත්‍රාදීන්ට ආයතනවල වැඩ කරන අයට ඔබ එක්ක මුණගැහෙන අයට විශේෂයෙන් මේ ලෝකයේ මුණ දීලා තියෙන වාතාවරණය තුලදී සුද්ධාත්මයන් වහන්සේ ඔබට දොරක් විවර කරන්න ඕන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ සත්‍යතාවය කතා කරන්න මේවා බයිබලයේ කියලා තියෙන දේවල් මේ වගේ විපත්තිදායක තත්වයන් වලට මුණ දෙනකොට බයිබලයේ දෙවියන් වහන්සේ පැහැදිලිව අපිට මේවා ප්‍රකාශ කරලා තියෙනවා දෙවියන් වහන්සේ ඒ රහස් අපිට එළිදරව් කරන්න ඕන අපි කොහොමද මේක අනිත් අයට කතා කරන්න දෙවන් වහන්සේ දොරවල් අරිනෝ ඔබ එක සමහරය කතා කරයි කතා කරන්නකොට ඔබට දෙවියන් වහන්සේ වචන දෙයි මොනවද ඔබ කතා කළ යුතු පවල්තුමා කිව්වා වචනය දුරක් කරන්න යාඥා කරන්න. ඒවගේ මෙතන පවල්තුමාව බලන්න ලස්සනට ඕකයනෝ ඕකනෝ පැහැදිලි ලෙස එය ප්‍රකාශ කිරීමට වරම් ලැබෙන ලෙස මම හිරකාරයෙක් වෙලා ඉන්න වෙලාවේ ඔබෙන් ඉල්ල නෝ පැහැදිලිව නිබැරදිව ඒ කියන්න එක ප්‍රකාශ කරන්න මට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඕන. අපි සුභාරංචිය කියනකොට අනිත් අයට ඒක පැහැදිලිව තේරෙන්න ඕන. ඒක තේරුම් ගන්න ඒගොල්ලන්ගේ හදවත් සූදානම් කරන්න ඕන. ඒගොල්ලන්ගේ ජීවිත සූදානම් කරන්න ඕන. දෙවියන් වහන්සේ සරල ආකාරයෙන් ඒක කතා කරන්න පුළුවන් ආකාරයේ වචන අපට දෙන්න ඕන. පවුල්තුමා කියනවා මට පැහැදිලිව කියන්න බලන්න පවුල්තුමා කාරණාවල් හතරක් ගැන යාඥා කරන්න කියනවා. පැහැදිලිව කියනවා නොකඩවා යාඥා කරන්න මම කතා කළ යුතු ආකාරය ක්‍රිස්තුස් වහන්සේගේ රහස් එළිදරව් වෙන්න වචනේ දොරක් විවෘත වෙන්න ඒ වගේම පැහැදිලි ලෙසත් නිවැරදි ලෙසත් ඒක ප්‍රකාශ කරන්න තුන්වෙනි කාරණේ අවසානික කියනවා සිහි නුවණින් ප්‍රඥාවෙන් ක්‍රියා කරන්න බුද්ධිමත්ව වැඩ කරන්න පළවෙනි එක ස්තුතිදීම දෙවෙනි එක නොකඩවා යාඥා කිරීම තුන්වෙනි එක සිහි නුවණින් බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්න. ඔහු කියනවා විශේෂයෙන් එතන ඔහු කතා කරනවා කිතුණු නොවන අය සමග ඔබ සිටින විට ඔබ බුද්ධිමත්ව වැඩ කතා කරන්න. බුද්ධිමත්ව කතා කරන්න. හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්න. ඇයි බලන්න එතන විශේෂයෙන් පස්වෙනි පදේ හයවෙනි පදේ ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. රස මුසු සිත් පිනවන බසින් කතා කරන හැම කෙනෙකුටම නිසි පිළිතුර දියයුත්තේ කෙසේ දැයි දැනගන්න දෙවිය වහන්සගේ ආත්මය අපට උගන්නනෝ එදා යසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා නුබලා යන්න නුබලා ගියහම නුබලා කතා කළ යුතු ආකාරය මම නුබලාට ඒ ස්ථානයේදී මඟ පෙන්න්නනවා. දෙවන් වහන්සගේ ආත්මය අපට මඟ පෙන්න්නනවා. වච්චන දෙනෝ. අපි මේ වෙලාවෙ හරි ප්‍රඥාවෙන් වැඩ කරන්න ඕන. බුද්ධිමත් අය හැටියට වැඩ කරන්න ඕන. මුළු ලෝකයම විපත්තිදායක තත්ත්වයකට මුහුණ දීලා තියෙන වෙලාවක දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට මම විශ්වාස කරනවා බලාපොරොත්තුවක් තියෙන්නේ කිතුණුවන්ට විතරයි. ඒ බලාපොරොත්තුව තමයි අපි මේ ලෝකයේ తాවකාලික ජීවිතයක්. නමුත් අපිට සදාකාලික බලාපොරොත්තුවක් තියෙනවා. සදාකාලික බලාපොරොත්තුවක් තියෙන අපි සදාකාලික බලාපොරොත්තුවක් නැති අයට අපි බලාපොරොත්තුවක් දෙන්න තියෙනවා. අපේ වචන හොඳින් හසුරුවන්න තියෙනවා. අපේ ක්‍රියාවල් හොඳින් හසුරුවන්න තියෙනවා. අපි බලාපොරොත්තුවක් ඇති අය හැටියට ජීවත් වෙන්න තියෙනවා. එක නිසා මේ ස්ථානයේ විශේෂයෙන් පවුල්තුමා කියනවා. අපි උන්වහන්සේව නොදන්න අය එක්ක හැසිරෙනකොට අපි ප්‍රවේශමය හැසිරෙන්න ඕන. ප්‍රිය සහෝදරය සහෝදරිය මේ වකවානුව තුළ ඔබ ඔබට බොහෝ අය මුණගැහේ යේසුස් වහන්සේව දන්නේ නැති. ඔබේ වචනවලින් ඒගොලු ධෛර්යමත් වෙන්න ඕන. ඔබ තුල තියෙන බලාපොරොත්තුව ඒගොලු අත්දකින්න ඕන. ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාද ඒගොලු දකින්න ඕන. ඔබ මේ තත්වයට මුහුණ දෙන විදිය ඒගොල්ලන් ඔබේ ජීවිත ආදර්ශය දකින්න ඕන. අපි බය වෙන්නේ නැහැ. රෝගියට වේදනාවට ප්‍රශ්නයට කඳුලට අපිට මොකද සර්ව බලධාරී මැවුම්කාර දෙවි කෙනෙක් සිටිනවා. උන්වහන්සේ අප සමගින්නවා. ඉතින් ඒ නිසා මේ උදෑසන මම ඔබෝ දහිරුමත් කරන්න කැමති. නැවතවතාවක් පළවෙනිදේ නිරන්තරයෙන් ස්තුතිවන්ත වෙන්න. ස්තුතිවන්ත වෙන්න දෙවියන් වහන්සේ ඔබට කලාවුන් දේවල් ගැන විතරක් නෙවෙයි. ඔබව මෙයාකාරයෙන් තබලා මුළු ලෝකයේ සියලු මැවිල්ල පවා මිනිස්ය උදෙසා මම උදෙසා උන්වහන්සේ එම යහපත් අනර්ග ලෙස තියලා තියෙනවා. යේසුස් වහන්සේගේ පූජාව ගැන මං වෙනුවෙන් උන්වහන්සේ මැරුණා. උන්වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව පාපයෙන් මිදීම නොකඩවා යාඥා කරන්න මේ වකවානුව තුළ පිබිදීමේ මාර්ග දොරවල් විවර දෙන්න ඕන. තුන්වෙනි එක බුද්ධිමත්ව සිහිනුවනින් ක්‍රියා කරන්න. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ නොදන්න අය සමඟ ඔබ ජීවත් වෙනකොට ඔබේ ආදර්ශය ඔබේ බලාපොරොත්තුව ඔවුන් දකින්න තියෙනවා. අපි යාඥා කරමු. අපි සියලු දෙනා යාඥා කරමු මේ දවසේ. අපි දෙවි ස්වාමින් වහන්සේගෙන් මේ දවසේ ඉල්ලා සිටිමු. ස්වාමිනී එක මොහොතක්වත් නිර්පරාධ කාලය වැය නොවන පිණිස. කාලය ගැන අපට ගණන් දෙන්න තියෙනවා. අපේ කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. නොකඩවා යාඥා කරන්න. ස්වාමින් වහන්සේ නොදන්න අය සමඟ සිහිනුවනින් ජීවත් වෙන්න. අපි දන්නවා අද අපේ රටේ සියට අනූ හතක් විතර ක්‍රාම් ස්වාමින් වහන්සේව දන්නේ නැහැ. ස්වාමින් වහන්සේ මේ වෙලාවේ ඒ ජීවිත ලෑස්ති කරන්න ඕන. ඔබ පාවිච්චි කරන්න ඕන. සුභාරංචිය දෙන්න. අද සූදානම් වෙන්න. ඔබේ හදවතේ ස්වාමින් වහන්සේ තියලා තියෙන බලාපොරොත්තුව තව කෙනෙකුට කියන්න. තව කෙනෙකුට කතා කරන්න. තව කෙනෙකුට ප්‍රකාශ කරන්න. ඒ බලාපොරොත්තුවේ පණිවිඩය ගෙනියන්න හලිලූයා උළු විශ්වය මවා පාලනය කරන සියලු බල ඇති දෙවිපියාණනේ අපි ඔබෝහන්සේගේ ශුද්ධ නාමයට බාර වෙනම මේ දවස්සේ අපි එකක් කෙන අපේ හදවත් වලින් අද අලුත් කැපවීමක් කරනවා අපි ඇසුවා වූ සුභාරංචි පණිවිඩය අපි ඇසුවා වූ යේසුස් වහන්සේගේ මිදීම ඒ ජයග්‍රහණය තව බොහෝ සෙනගකට ආශිර්වාදයක් වෙන්න අපව පාවිච්චි කළ මැනව. ආත්මාර්ථකාමී ලෙස එක අපේට විතරක් තබාගෙන නොසිට. ඔබහන්සේ කිව්ව ගොස් සියලු ජාතීන්ට සුභාරංචිය කියන්න. අප තුළ ඇත්තාව බලාපොරොත්තුව තව බොහෝ අයට ආශිර්වාදයක් වන පිණිස. ස්වාමිනි අපි යාඥා කරනවා. ඔබහන්සේ අපට මාර්ග දොරවල් විවෘත කරන්න. පවුල්තුමා කිව්ව වගේ අපි යාඥා කරනවා සුභාරංචිය දොරක් විවර වෙන පිණිස්ස. ක්‍රිසුස් වහන්සගේ රහස් එලි දරව් වන පිණිස්ස. වච්චනය හරි ලෙස පහදා දෙන පිණිස්ස. කතා කළ යුතු ආකාරය ඔබහන්සගේ ආත්මයරන් වහන්සේ අපට මඟ පෙන්වන පිණිස්ස. ස්වාමිනි මේ දවස්සේ අපි භාරවෙනෝ කැපවෙනෝ විශේෂෙන් අපි එන්නාව සතිය සහනාගත දවස් භාර කරනවා. ඔබහන්සේ ආශිර්වාද කරන්න. ඔබහන්සගේ මහිමාන්විත දේව අභිමුකේ අප සමග තියලා අපව පවිත්‍ර කරලා අපව තව තව බහන්සේ ගොඩනගලා හදලා නිවැරදි කරලා ඔබහන්සට අවශ්‍ය විදියට අපව සූදානම් කරන්න විශේෂයෙන් මේ කාලය තුළ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපට බෝහන්ස ප්‍රඥාව දුන මැනව. තැන් අපි ඔබහන්සගේ ශුද්ධ උදෑත්වලට භාරවෙනවා. අප උදෙසා මැරී නැවත නැගිට්ටාවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන්. පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයක් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය ශුද්ධාත්මෙන් වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත් මතු සදාකාල ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමග වේවා. ආමේන්. සියලු දෙනාට දේව පිහිටයි.